දෙවෙනි ප්‍රශ්නේ අපි හඳුරන්නේ දැන් ඔය භව රූපයයි එතකොට දැන් අපි කියමු අපි හඳුරන්නේ බල්ලෙක් වෙනවා කියලා. එතකොට ඒ බල්ලන්ට අර ස්ත්‍රිය හරි පුරුෂයාට ඒ ආවේනික ඒවා තියෙනවා වගේ ඌට ඊව තියෙනවා ඒ වගේ දැන් අපි කියමු නෑ ඒවා ඒවා තිරසන් භවයට පොදු ලක්ෂණ ස්ත්‍රී භව රූප පුරුෂ භව රූප මත ඇති කරන්නේ ඒක නෙමෙයි. දැන් ඒ ඊව ඒක ඒක යෝනිය වගේ නමක්ද අපේ හඳුනන්නේ එන්නේ. එතකොට භාව රූප වෙනුවට භාව රූපය කියලා කියන එක ඒ පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගය කියන එක විතරක් නෙමෙයි භාව රූප කියන්නේ. භාව රූප මුළු කය පුරාම ක්‍රියාත්මකයි. ඒ ඒක මොළයේ පවා ක්‍රියාත්මකයි. ඒ නිසා තමයි මේ ස්ත්‍රිය හිතන විදිහ, කල්පනා කරන විදිහ, දර්ශන ගන්න විදිහ, ප්‍රතිචාර ඒවා පවා වෙනස් වෙන්නේ ඒකයි. ඒක මේ බාහිර විතරක් නෙමෙයි. ඇතුළතත් එහෙමයි ඒවා. ඒ නිසානේ ගර්භාෂය වගේ ඒවා නිර්මාණය වෙන්නේ. ආ පැහැදිලි. එතකොට ඊට පස්සේ මොලේ මොලේ සැකැස්මෙහි පවා ඒ වෙනස තියෙනවා. මගේ ප්‍රධාන ප්‍රශ්නේ වුණේ අපේ හම්බුනේ දැන් ඒ සතෙක් වෙන එකට දැන් ස්ත්‍රී පුරුෂ බවට රූපයක් තියෙනවනේ. නම් කරලා අභිධර්මයේ ඒ ඒ ඒ වගේ යෝනිය මොක් හරි සත්ත්ව වර්ගයේ භාව රූපයක් වගේ නෑ නෑ සත්ත්ව භවයට යන්නේ දැන් අපි දැන් චිත්ත මේ චිත්ත ප්‍රභේද ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරන සිත් ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන්නට පුළුවන් සිත්. එතකොට ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන්නට පුළුවන් සිත් 19ක් තියෙනවා. ඒ 19න් එකම එක සිතයි තියෙන්නේ අකුසල විපාක. අකුසල විපාක කොච්චරද අකුසල අකුසල කර්ම තියෙනවනේ අකුසල් සිත් තියෙනවනේ 12ක් ලෝභ සහගත සිත් 8යි ද්වේෂ සහගත සිත් 2යි මෝහ සහගත සිත් 2යි. එතකොට අකුසල සිත් තියෙනවා 8ක්. අකුසල සිත් 8ක් තිබුණට අකුසල ප්‍රතිසන්දියක් ඇති කරන්න පුළුවන් සිත් තියෙන්නේ අකුසල ප්‍රතිසන්දියක් ඇති කරන්න පුළුවන් සිත් තියෙන්නේ එකම එකයි. ඒ තමයි උපේක්ඛා සහගත අකුසල විපාක සම්තිරණ සිත. එතකොට ඒ එකම අකුසල විපාක ඒකත් අහේතුක සිතක්. එතකොට අකුසල විපාක අහේතුක සිතෙන් තමයි නිරය උපදින්නේ, තිරිසන් ලෝකේ උපදින්නේ, പ്രേත ලෝකේ උපදින්නේ, අසුර ලෝකේ උපදින්නේ. ඒ සියලුම අභව්‍ය ස්ථානවල උපදින්නේ එකම අකුසල සිතේ. හැබැයි එකම අකුසල් සිත නම් කොහොමද විචිත්‍ර වෙන්නේ? කෙනෙක් දුග කෙනෙක් නිරය කෙනෙක් තිරිසන් ලෝකේ එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ මේ ඒ කර්මයේ අඩු වැඩි බව මත ඊළඟට කර්මයේ විපාකත්වය පැමිණවිය යුතු ආකාරය මත ඊට පස්සේ ඒ සත්වයාට අන්තිම මොහොතේ කර්ම නිමිති ගති නිමිති ආදී අරමුණු වෙන ආකාරය මත ඒ වගේ විවිධ සාධක මත යන තන වෙනස් වෙනවා එතකොට කර්මයේ ප්‍රබලත්වය වැඩි නම් කෙලින්ම නිරය. ඕපපාතික උප්පත්තිය. එතකොට ඒ කර්මයේ ප්‍රබලත්වය പ്രേත පැත්ත പ്രേත පැත්තට නම් හැරිලා තියෙන්නේ. එතකොට එතනටයි ඒක නැඹුරු වෙන්නේ. එතකොට තිරිසං ආදී භවයකට එන්නට ඒත් අර කර්ම වේගයමයි ඒකේ යම් අඩු වැඩි බවක් බලපානවා. ඒ වගේම විශේෂයෙන් අර කර්මය විපාක දිය යුතු ආකාරය වින්ද යුතු ආකාරය ඒ රටාව ඒකට බලපාන්න පුළුවන් ඒ වගේම අවසාන මොහොතේ ඒ තනත්තාට අරමුණු වෙන ආරම්මන හේතු වෙන්නට පුළුවන් අර පෙර දිනකත් අපි කිව්වේ දැන් සත්තුන්ට ආදරෙන් හදන එක වරදක් නෙමෙයි මේ සතා කෙරෙහි දැඩිව ඇලුම් කරනකොට ඒ සතාට පොඩි අවස්ථාවක් තියෙනවා මනුෂ්‍ය වාසයේ මනුෂ්‍ය ඇසුර නිසා මිය යනකොට මනුස්ස කියන සංඥාව අරගෙන මනුලොවට පැමිණීමේ යම් ඉඩක් තියෙනවා සාංශාරික කුසලයක් අවදි වුණොත්. හැබැයි තිරිසන් සතාට ඇලුම් කරමින් කටයුතු කරන මනුස්සයා මැරෙනකොට අර තිරිසන් සත්වය අරමුණු වුණොත් එහෙම අහකම තියෙන කර්මයක් මතුවලා තිරිසන් ලෝකෙ උපදින්නට තියෙන ඉඩ කඩක් හැදෙන්න පුළුවන්. ඒ වගේ ඒ කර්මයේ ප්‍රබල බව සහ ඒක විපාකදී දෙන්නට සැලසෙන පසුබිම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එහෙම නැත්නම් ඒ සතර අපායම උපදින්නේ එකම එක අකුසල විපාක සිතකින්. ප්‍රතිසම්පසිත එකක්. ඔව් මේක දෙකක් නේද අපේ අඳුරේ ඒක. ඒ දෙක දෙකක්. භාව භාව රූප කියන එක වෙනම එක. අර මේ දුගතිය උත්පත්තිය සුගතිය උත්පත්තිය කියන එක වෙනම එකක්. එහෙම අපේ අඳුර අවස්ථාවේ පිරුවන් සර්ණාපේ අඳුර ඕ අඳුර බොහොම සුදු